පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ අභිධර්මයේ මූලික කරුණු කියන මාතෘකාව යටතේ සිතේ ප්‍රභේද පැහැදිලි කිරීම වශයෙන් එහි පළමු කොටස භවාංග සිත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. අපි එහිදී සිහිපත් කළා මේ සතියේ අපි ඊළඟ කොටස ජවන්සිත පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා කියන බව නමුත් අපට හිතුණා තවදුරටත් ඒ භවාංග සිතේම එක්තරා කෘත්‍යයක් වන චුති සිත භවාංග සිතම තමයි චුතිය හැටියට ඇති වෙන්නේ ඒක පිළිබඳව අපි පසුගිය සතියේ දීර්ඝ වශයෙන් කතා කළා. නමුත් එතනදී අපේ ආනන්ද මාහිම්කන්ද මහත්මයා අහපු ප්‍රශ්නයකදී සහ තවත් කෙනෙක් අහපු ප්‍රශ්නයකදී අපි දීපු පිළිතුර පසුව අපිට දැනුණා ඒක ප්‍රමාණවත් නැහැ කියලා. ඒ කියන්නේ අපි එතනදී එක කොටසක් එක පැත්තක් ගැන විතරයි අපේ පිළිතුරෙන් එතනදී කියවුනේ. තවත් ඒ ගැන කතා කළ යුතු තව පැති තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා අපි මේ සතියෙත් දැන් අභිධර්මයේ මූලික කරුණු කියන ග්‍රන්ථයේ මහානායක හාමුදුරුවෝ භවාංග සිත විස්තර කරලා ඊට පස්සේ ජවන් සිත පිළිබඳව තමයි පැහැදිලි කිරීමක් කරන්නේ. නමුත් ඊට අමතරව අපි කල්පනා කළා අද දවසේ ටිකක් මරණාසන්න සිත පිළිබඳව මරණාසන්න චිත්ත වීති ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ටිකක් පින්නතුන්ගේ අවධානය යොමු කළොත් අර පසුගිය සතියේ අහපු ප්‍රශ්න වලට වඩා හොඳ පිළිතුරක් අංග සම්පූර්ණ පිළිතුරක් අපිට මතු කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඒ නිසා අභිධර්ම මාර්ගයේ අපි මේ පොත් දෙකම අපට නිතර පරිශීලනය කරන්න අවශ්‍ය වෙනවා මේ වැඩසටහන් ටික කරගෙන යද්දී මොකද අපි කියවපු දේවල් සාකච්ඡා කරපු දේවල් උනත් නැවත නැවත ආපහු බලනකොට තමයි ඒවා වඩාත් කොහොමද નિවැරදි වෙන්නේ වඩාත් අංග සම්පූර්ණ වෙන්නේ කොහොමද එතකොට අපේ අවධානය යොමු වෙලා තියෙන එක කොටසකට විතරක්ද මේවා අපට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අභිධර්ම මාර්ගය පොතේ මරණාසන්න චිත්තවීති කියන කොටස ගැන ටිකක් අවධානය යොමු කරලා කාල වේලාව තිබුණොත් අද දවසේම අපි ජවන්සිත ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන් මේ මරණාසන්න චිත්ත වීති පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් කරලා එතකොට දැන් එදා අපෙන් විමසුවා මරණාසන්න සිත අපි අපි සිහිපත් කළා මරණාසන්න චිත්ත වීතියේදී චුතිසිත ඇති වෙලා ඒ චිත්ත වීතියේම භවාංගසිත ඇති වෙනවයි කියලා ඒතර එහෙම ඇති වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම චුතිසිතෙන් මේ චිත්ත වීතිය සම්පූර්ණයෙන් අවසන් වෙලා ඉන්නනතුරුව ප්‍රතිසන්දිසිත ඇති වෙන ක්‍රමයකුත් තියෙනවා. එතකොට මේ හැමතැනකදීම අර මේ මේ භවයට අදාළ චිත්ත පරම්පරාව තිබියදී තමයි කර්ම කර්ම නිමිති ගති නිමිති ආදී අරමුණු කරන්නේ එතකොට ඒ චිත්ත වීතිය භවාංග සිතෙන් නිමාවටපත් වෙනවා. ඒ භවාංග සිතෙන් නිමාවටපත් වෙලා තව දුරටත් අර චිත්තක්ෂණ 17 ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ යම්කිසි ආරම්මණයක් අරමුණු කරමින් මේ චිත්ත වීති පහළ වෙන්නේ. එතකොට ඒ නිසා මේ චිත්ත වීතියක සාමාන්‍යයෙන් සිත් 17ක් පමණ ඇති වෙනවා. නමුත් මරණාසන්න චිත්ත වීතිය ඊට වඩා වෙනස් වෙනවා. ජවන් සිත් ගන්න වෙනස් වෙනවා. සිත් ගණන වෙනස් වෙනවා. එතකොට සමහර චිත්ත වීතිවල අර විදිහට ඒම චිත්ත වීතියෙම තවදුරටත් ඒ ආරම්භණය අරමුණු කරමින් ඒ කියන්නේ චක්කුද්්වාරික සෝතද්්වාරික ඝානද්්වාරික ජීවහද්්වාරික කායද්්වාරික කියන මේ පංචද්්වාරයන් අරමුණු කරගෙන ඇතිවෙන ඉවේ අදාළ රූපයේ තවමත් අවශ්‍ය තියෙනවා අර එයම අරමුණු කරමින් ඉතිරි භවාංග සිත් ටික පහළ වෙනවා. එතකොට මේ භවාංග සිත් ටික පහළ වෙද්දී එක් භවාංග සිතකින් චුති ක්‍රියාවලිය සිද්ධ වුනහම එතනම අර සිද්ධාහත ඇතුළෙම ඊළඟට අර ප්‍රතිසන්දසිත ජනිත වෙනවා ඊළඟ අර ගත්තු කර්ම කර්ම නිමිති ගති නිමිති ග්‍රහණය කරන්නේ ඒ කාරණේ තමයි අපි පසුගිය සතියේ පැහැදිලි කළේ. ඒතොර ඊට අමතරව සමහර අවස්ථාවලදී චුතියෙන් මේ චිත්ත පරම්පරාව නිම වෙලා එතකොට අර රූපය ආයුෂ ගොඩක් අඩු එකක් නම් එතකොට ඒ රූපය නිරුද්ධ වෙනවා 10000ක් ඇති වෙන්න කලින්. එතකොට චුතිසිත ඇති වෙලා අරගත්තු ආරම්මණය ග්‍රහණය කරමින් අභිනව චිත්ත පරම්පරාව ප්‍රතිසන්දිය හැටියට ජනිත වෙනවා මේ භවයේ කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් අරමුණු කරපු ආරම්මන ඇසුරු කරමින්. එතකොට ඒ වෙනස ඇති වෙන්නේ අපි දැන් එදා කතා කළේ එක කොටසක් ගැන දැන් චිත්ත වීති පිළි මරණාසන්න චිත්ත වීති පිළිබඳව පැහැදිලි කරනකොට මහානායක හඳුරු දක්වනවා චක්සුද්්වාර වීති ශ්‍රෝතද්්වාර වීති ග්‍රහණද්්වාර වීති જીවහාද්්වාර වීති කායද්්වාර වීති මනෝද්්වාර වීති වශයෙන් මරණාසන්න වීතිය සවැදෑරුම් වේ. එතකොට මරණාසන්න චිත්ත වීති හය ආකාරයකින් ඇති වෙන්න පුළුවන් ద్వාර හයම පාදක කොටගෙන. එයින් චක්සුද්්වාර මරණාසන්න වීතියද හතර ආකාරයකින් ඇති වෙනවා. දැන් ద్వාර වශයෙන් මරණාසන්න වීති හයක් ඇති වෙනවා. එයින් චක්කුද්්වාර වීතිය ගත්තාම ඒ වීතියම ක්‍රම හතරකට ඇති වෙනවා. ඒ ක්‍රම හතර කියන්නේ කොහොමද? ජවනයේට අනතුරුව චුතිය වන වීතිය, ජවන සහ භවාංගයට අනතුරුව චුතිය ඇති වෙන වීතිය ඊළඟට තදාරම්මණයට අනතුරු චුති ඇති වෙන වීතිය සහ තදාරම්මණය සහ භවාංගයට අනතුරු චුති ඇති වෙන වීතිය කියලා කොටස් හතරකින් චක්කුද්්වාරික වීතිය විග්‍රහ කරලා තියෙනවා. එතකොට අනිකුත් සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික වීතිත් ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මරණාසන්නයේදී වැටහෙන දේවල් වලින් කර්මය වැටහෙන්නේ මනෝද්වාරයටමයි. දැන් ద్వාර 6ම පාදක කොටගෙන මරණාසන්න චිත්ත වීති ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ මරණාසන්න චිත්ත වීති වලට අප විසින් සිද්ධ කරලා තියෙන කර්ම, කර්ම නිමිති, ගති නිමිති මේ මේ මේවයින් කුමක් හෝ අරමුණු වෙනවයි කියන බව අපි පැහැදිලි කරගත්තා. ඒ අරමුණ අනුව තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිත ජනිත වෙන්නේ. හැබැයි ඒන් කර්ම කියන ඒවා කර්ම කියලා කියන්නේ කෙලින්ම ඊට අදාළ ඒ චිත්ත පරම්පරාව. එතකොට ඒ ඒ කරපු එතනදී පහළ වෙච්ච චේතනා ඇතුළු අදාළ කර්ම ශක්තිය. එතකොට මේක ඍජුවම මතුවලා එනකොට ඒක අරමුණු වෙන්නේ මනෝද්වාරයට පමණයි. ඒක චක්කුද්්වාරික වීති වලට කර්මය අරමුණු වෙන්නේ කර්ම නිමිති අරමුණු වෙන්නට පුළුවන්. ඒ වගේම ගති නිමිත්ත ප්‍රධාන වශයෙන්ම මනෝද්්වාරයටයි අරමුණු වෙන්නේ. හැබැයි කලාතුරකින් ගති නිමිත්ත චක්කුද්්වාරයට අරමුණු වෙන්න පුළුවන් කියන බව මහානායක හඳුරු පැහැදිලි කරනවා. දැන් මේ බඳු අවස්ථා තමයි අපි අර මුල් දවසෙත් පැහැදිලි කළේ ධම්මික උපාසකතුමා වැනි අයට ඒ ඒ වගේ අයට මනෝද්්වාරයට විතරක් නෙවෙයි කෙලින්ම චක්කුද්්වාරයටම ගති නිමිත්ත මතුවනවා. ඉතින් කලාතුරකින් එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ ගති නිමිත්ත පිළිබඳව චක්කුද්්වාරික වීති පහළ වෙන්න පුළුවන් මරණාසන්න වීති හැටියට. එහෙම නැතිනම් ගති නිමිත්ත අරමුණු වෙනවා මනසට. ඒ වගේම කර්මයක් අරමුණු වෙන්නේ මනසටමයි. කර්ම නිමිත්ත කියන එකත් මනසටම අරමුණු වෙන්න පුළුවන්. හැබැයි අනෙකුත් ద్వාරයන්ට අරමුණු වෙන්නත් පුළුවන්. කොමක් නිසාද? ඒ දැන් අර අපි කතා කළානේ අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා හැටියට ඉපදුනේ මැඩියෙක්නේ. එතකොට මේ මැඩියට අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අහුම්කම් දීගෙන ඒ සෝතද්්වාරික වශයෙන් ඇති ඇති කරගත්තු සටහන තමයි పూర్ව කුසල කර්මයන් අවදි කරන්නට හේතු එතකොට කර්ම නිමිත්ත බවටපත් වෙන්නේ මේ සෝතද්්වාරයෙන් ගන්න මේ අරමුණ. එතකොට කර්ම නිමිත්ත මනසටම අරමුණු වෙන්නත් පුළුවන්. ඒතර කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියන මේ සියල්ලම මනෝද්වාරික වීති හැටියට පහළ වෙන්නත් පුළුවන්. ඇතම් අවස්ථාවල කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත කියන දෙක චක්කුද්්වාර ආදියට අරමුණු වෙන්නත් පුළුවන් කියන එක මෙහිදී පැහැදිලි කරන්නේ. සමහර විට මරණාසන්නයේදී ඇස ඉදිරිපිට ඇති දෙයක්ම කර්ම නිමිත්ත විය හැකියි. එතකොට ඇස් ඉදිරිපිට ඒ වෙලාවට තියෙන දේම කර්ම නිමිත්ත හැටියට මතුවෙන්න පුළුවන්. අර සෝතද්්වාරයට අරමුණු වෙච්ච ඒ මොහොතේ තියෙන ශබ්දයම කර්ම නිමිත්ත බවට පත් වුණා වගේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන ආග්‍රහණ, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය ඒ මොහොතේ Tamanට අරමුණක් බවට පත් වෙන්න පුළුවන්. චක්සුද්්වාරික මරණාසන්න වීතිය ඇතිවන්නේ එවැනි අවස්ථාවක. කලාතුරකින් කෙනෙකුට ගති නිමිත්තද ඇසට පෙනිය හැකියි. එවඳු අවස්ථාවලදී ගති නිමිත්ත අරමුණු කරන චක්සුද්්වාරික මරණාසන්න වීතිද ඇතිවිය හැකියි. ජවණයට අනතුරුව චුතිය වන චක්සුද්්වාරික මරණාසන්න වීතිය මෙසේය. එතකොට එක මරණාසන්න වීතියක් ඇති වෙන හැටි විස්තර කරනවා නායක හඳුරෝ කර්ම නිමිත්ත වන රූපාරම්මණයත් මරණාසන්නයේදී චක්සුද්්වාරයට එළඹ සිටිය හොත්. ඒ කියන්නේ දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් සංඝික දානයක් දීලා තියෙනවා. එතනදී ප්‍රබල කුසලයක් સિદ્ધ කරගෙන තියෙනවා. මරණාසන්න අවස්ථාවේදී ඒතනත්තාට ධාතු කරඬුව හරි අටපිරිකරක් හරි ස්වාමින් වහන්සේ නමක් හරි මේ ආරම්මණයක් නේත්‍රයට හසු වෙනවා. ඒ හසු වෙනකොටම ඒ නිමිත්ත තුලින් අර සංගික දාණය දීපු කර්මය ඉස්මතු වෙන්නට අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ කර්මයට එදා සාංගික දාණය දෙන අවස්ථාවේ තමන්ගේ මනසේ සටහන් වෙච්ච අරමුණු තමයි මේ ධාතු කරඬුව, පරිස්කාර, ස්වාමින් වහන්සේලා ආදී මේ සටහන්. එතකොට ඒ සටහන මරණාසන්න මොහොතේ සජීවීව තමන්ගේ නේත්‍රයට ගැටෙනකොට ඒ තුලින් අර දීපු සංගික දානමය කුසලය ඉස්මතු වෙනවා මේ තනත්තාට ඊළඟ භවයට ප්‍රතිසන්දිය හැටියට. එතකොට කර්ම නිමිත්ත වන රූපාරම්මණයක් මරණාසන්නයේදී චක්සුද්්වාරයට එළඹ සිටියහොත් අතීත භවාංගය භවාංග චලනය භවාංග උපච්ඡේදකේ පංචද්වාර වජ්ජනේ චක්කු විඥානය සම්පටිච්ඡනේ සම්තිරණේ වොත්තපනේ යන මේ සිත් පිළිවෙලින් ඉපද නිරුද්ධ වෙමින් පසු යම් කිසි කාමාවචර ජවනයක් පස්වරක් පිළිවෙලින් ඉපද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවයේ අවසාන සිතවන චුති චිත්තය ඉපද නිරුද්ධ වේ. එතකොට දැන් අර මුලින් පැහැදිලි කළේ සාමාන්‍ය චිත්ත වීතියකදී ඇතිවන සිත් ටික අරමුණ ඇසට යොමු වෙනකොටම ඒක මනෝද්වාරයේහි ස්පර්ශ වෙනවා. ඒ මනෝද්වාරයේ ස්පර්ශ වෙනකොට ඇති වෙන తත්වය තමයි භවංග චලන කියලා. ඒතර භවංග උපච්ඡේදක කියලා කියන්නේ එතනින් එහාට දැන් භවංග සිත පවතින්න බෑ භවංග සිත සිතෙන් අරමුණු කරන්නේ පෙර භවයේ ගත්තු කර්ම නිමිති කර්ම කර්ම නිමිති ගති නිමිති ආදීනේ අරමුණු කරන්නේ මේ භවයට අදාළ එකක් නෙමෙයිනේ ඒ නිසා දැන් ඒ අලුතෙන් අරමුණ ගන්නට නම් අර පෙර භවයේ ගත්තු අරමුණ අරමුණු කරමින් පහළ වෙන භවංග චිත්ත පරම්පරාව නිරුද්ධ වෙන්නට ඒ නිසා භවංග චලනයෙන් පස්සේ භවංග උපච්ඡේදකයි භවංගය නිරුද්ධ. ඊළඟට පංචද්වාරාවයි. අර කොතනින්ද මේ අරමුණ ආවේ කියලා විමසන සිතක් ඇති වෙනවා. ඒක තමයි පංචද්වාරාවයි. ඊට පස්සේ ඇසින් අර අරමුණ ගනිමින් චක්කු විඥානය පහළ වෙනවා. ඊට පස්සේ සම්පටිච්ඡන සිත පහළ වෙනවා. ඊට පස්සේ සම්පටිච්ඡන සිතෙන් තමයි මේ අරමුණ කුමක්ද කියලා විමසා බලන්නේ. ඊට පස්සේ සම්තිරණ සිත පහළ වෙනවා. සම්පටිච්ඡන සිතෙන් අරමුණ පිළිගන්නවා සම්තිරණ සිතෙන් තමයි මේ අරමුණ කොමක්ද කියලා විමසා බලන්නේ ඊට පස්සේ වොත්තපන සිතෙන් තමයි මේක තහවුරු කරන්නේ මේ අසවල් ආරම්භණයයි කියලා ඊට පස්සේ ඒ වොත්තපන සිතෙන් කරන විනිශ්චයට අනුකූලව ජවනය ඇති වෙනවා දැන් එතකොට මෙතන සිහිපත් කරනවා යම්කිසි කාමාවචර ජවනයක් පස්වරක් පිළිවෙලින් ඉපද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවයේ අවසාන සිත වන චුති චිත්තේ ඉපද නිරුද්ධ වේ. එතකොට දැන් ජවන්සිත මේ මරණාසන්න අනිත් සිත්වලදී ජවන්සිත හතක් ඇති වෙනවා. මරණාසන්න චිත්ත වීතිය දුර්වල නිසා ජවන්සිත පහක් පමණයි ඇති වෙන්නේ. දැන් ජවන්සිත පහ ඇති වුණාට පස්සේ එතනින් එහාට භවාංගය සිද්ධ වෙනවා. ඒ භවාංගයත් එක්කලා ඒ භවාංගයෙන්ම චුතිය සිද්ධ වෙනවා. අ, එයට අනතුරුව යම්කිසි කාමාවචර ප්‍රතිසන්දි චිත්තයක් ඉපිද නිරුද්ධ වේ. එතකොට අර චුතිසිත ඇති වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? අර ගත්තු කර්ම කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරමුණු ඒක මුල් කොටගෙන යම්කිසි කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් අවසාන මොහොතේ ඉස්මතු වුණානේ ඉස්මතු වෙච්ච ඒ කාමාවචර කුසලය ඉස්මතුනේ කාමාවචර කුසලයක් නම් කාම ලෝකේ එතෙන්දී අරමුණුනේ Taman ධානය උපදවාගෙන රූපාවචර ධානයට අරමුණු වෙච්ච ආරම්මණයක් නම් අරමුණුනේ ඒක අරමුණු කොටගෙන රූපාවචර ලෝකේ එහෙම නැත්නම් Taman අරූපාවචර ධානය උපදවාගෙන හිටියනම් ඒ අරූපාවචර ධාන වලට අදාළව අරූප ධාන නිමිත්ත ග්‍රහණය කරමින් අරූපාවචර ලෝකය. හැබැයි දැන් මේ කතා කරන්නේ චක්කුද්්වාරික වීතිය ගැන. මේ චක්කුද්්වාරික ඇසෙන් ගන්න පුළුවන්නේ අර භෞතික දේවල් විතරයි. එතනදී රූපාවචර අරූපාවචර ධාන මතුවෙලා බ්‍රහ්ම ලෝකවල උපදින්න ඉඩක් නැහැ. චක්කුද්්වාරික වීතියකින් මරණයටපත් වෙනවා. මරණාසන්න චිත්ත වීතිය හැටියට පහළ වෙන්නේ චක්සුද්්වාරක වීතියක් නම් එයට අර රූපාවචර ධාන අරූපාවචර ධාන ආදියට අදාළ නිමිත්ත අරමුණු වෙන්නේ නැහැ ඒවා අරමුණු වෙන්නේ මනෝද්්වාරයට මොකද ඒක මනසින් ග්‍රහණය කරන එක එතකොට ඒ නිසා මේ බාහිර වශයෙන් ඇසට අරමුණු වෙන ආරම්මණයත් එක්කලා බොහෝ කොට ඒතරත්තාට කාමාවචර කුසලයක් හෝ අකුසලයක් තමයි මතුවෙන්නේ. එතකොට ඒකෙන් කාම ලෝකයේහි අර ප්‍රතිසන්දිසිත ජනිත වෙනවා. එතකොට එයට අනතුරු යම්කිසි කාමාවචර ප්‍රතිසන්දි චිත්තයක් ඉපද නිරුද්ධ වේ. එයට අනතුරු අභිනව භවයේදී ප්‍රතිසන්දි චිත්තයම භවාංග කෘත්‍යයෙන් පසලොස්වරක් හෝ සොලොස්වරක් ඉපද නිරුද්ධ වෙමින් පසු දැන් අර චුතිස් ප්‍රතිසන්දසිත ඇති වෙලා නිරුද්ධ වෙච්ච ගමන්ම ඊට පස්සේ ඒ අරමුණම ගනිමින් නැවත නැවත භවාංගසිත ජනිත වෙනවා 15 වතාවක් හෝ 16 වතාවක් අර භවාංගසිතම ජනිත වෙනවා ඉතින් භවාංගසිත ජනිත වුණාට පස්සේ 15ක් හෝ 16ක් භවාංගසිත ගත ඇති වෙලා නැති වුණාට පස්සේ වර්තමාන භවයේ අරමුණු කොට කොට මනෝද්වාර වජන චිත්තයේද එයට අනතුරුව වර්තමාන භවයට ඇලුම් කිරීම වශයෙන් ලෝභ මූල ජවන් ජවනයක් සත්වරක්ද උපදී. ඉන්පසු භවාංගපතනෙ වේ. දැන් මේ පුද්ගලයා අභිනව භවයේ ප්‍රතිසන්දිය ප්‍රතිසංසිත පහළ වුණාට ඔහු ඒ භවය තුල පවතින නම් ඒ භවයට ඇල්මක් ඇතිවීමත් එක්කලා තමයි ඒ භවය තුල ශක්තිමත්ව ග්‍රහණය වෙන්නේ. එතකොට ප්‍රතිසන්දි සිත් ඇති වෙලා ඒක නිරුද්ධ වෙනකොටම ඊළඟට භවාංග සිත් ටිකක් ඇති වෙනවා. ඒ භවාංග සිත් ටික ඇති 15 වතාවක් හෝ 16 වතාවක් ඇති වුණාට පස්සේ ඊළඟට මනෝද්වාර වජන සිතක් පහළ වෙලා ඒ අභිනව ආත්ම භාවයට ඇලොම් කරන ලෝභ මූල සිතක් කිහිප විටක් ඇති වෙලා නිරුද්ධ වෙනවා. එතකොට ලෝභ මූල ජවනයක් සත්වරක් ඉපද උපදී. ඉන්පසු භවංග පතනේ. එතකොට ලෝභ මූල සිතක් ඇති වෙච්ච ගමන් එතකොට ඒක ජවන හැටියට ක්‍රියාත්මක වෙනකොට දැන් අපි ඊළඟට කතා කරනවා ජවන් සිත් කියන්නේ මොනවද කියලා. එතකොට අර වර්තමාන භවයට ඇලුම් කරන සිතක් පහළ සිතක් තමයි එතකොට අර ජවනයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ආපහු භවංගේ ක්‍රියාත්මක වෙනවා. ආයෙ නැවත අර අවශ්‍ය තැනකදී භවාංගය චලනය වෙලා ඡේදනය වෙලා නැවත ආරම්භන ග්‍රහණය කරන්න පුළුවන්. මේ මරණාසන්න වීතියේ පංචද්වාර වජ්ජනේ පටන් පස්වන ජවනයේ දක්වා ඇති ඒ ටික ටිකක් ගැඹුරු <laughs> ගැඹුරු කොටසක් ඒක අපි දැන් ඉදිරියේ අර අනිත් චිත්ත චෛතසික රූප ආදී පිළිබඳ පැහැදිලි වැටහීමක් ඒ රූපවල ආයු කාලය ආදී ගැන කතා කළාට පස්සේ තමයි මේ කොටස ටිකක් පැහැදිලි වෙන්නේ එහෙම නැතුව දැන්ම අපි කතා කරන්න ගියොත් සමහර කෙනෙකුට ඒ කොටස පැටලෙන්න පුළුවන් එතකොට මේ වීතියේ අතීත භවාංග භවාංග චලන ඔව් එතකොට දැන් මේ විදිහට මහානායක හඳුරු පෙන්නනවා චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීති හතරක් ඇති වෙන්නට පුළුවන් ඒ හතරේ පළවෙනි එක ක්‍රියාත්මක වෙනවා චුතිසිතෙන් අනතුරුව ප්‍රතිසන්දිසිත ඊළඟට භවාංගසිත භවාංගසිත වශයෙන් දෙවැනි එකේදී අර ජවන්සිතෙන් පස්සේ භවංගය ඇති වෙලා ඊට පස්සේ චුතිය ඇති වෙලා ඊට පස්සේ ප්‍රතිසන්දිය. ඊළඟ සිතේදී තදාරම්මන දෙකක් ඇති වෙලා චුතිය ඇති වෙලා ප්‍රතිසන්දිය. ඊළඟ එකේදී තදාරම්මන දෙකක් ඇති වෙලා භවංග සිත ඇති වෙලා චුතිසිත ඇති වෙනවා. එතකොට එතන ඒ චුතිසිත ඇති වෙනකොට අර සිද්ධාහත සම්පූර්ණ. ඒ සිද්ධාහත සම්පූර්ණ වුණාම එතකොට ඊළඟට තමයි ප්‍රතිසන්දිසිත ඇති වෙන්නේ. ඒතර අපි එදා කතා කළේ ඒ සිද්ධාහත ඇතුළෙම චුතිසිත සහ ප්‍රතිසන්දිසිත ඇති වෙන අවස්ථාව ගැන. එහෙම අවස්ථා කීපයක් තියෙනවා. එතකොට තව අවස්ථාවක් තියෙනවා. ඒකයි මම කිව්වේ එදා අපි කතා එදා අපි දීපු පිළිතුර සම්පූර්ණුනේ නැහැ මේ කොටස එකතුනේ නැති නිසා කියලා. එතකොට තව චක්සුද්්වාරික සිතක්ම තියෙනවා. චුතිසිතෙන් ඒ සිද්ධාහත අවසానයි ඊළඟට නැවත ප්‍රතිසන්දසිත හට ගන්නවා මේ සිද්ධාහත ඇතුලේ ගත්තු ආරම්භණය ග්‍රහණය කරන්නේ. ඒතොර කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත. ඒතොර එදා කියපු කාරණේ අද කියපු කාරණේ පරස්පරතාවයක් නැහැ. අපි එදත් පැහැදිලි කළේ භවාංගයෙන්මයි අනිවාර්යෙන්ම චුතිසිත ඇති ඊට අමතරව මේ චිත්ත වීතියක අතරමඟින් කැඩෙන්නේ නැහැ. අර ජවන් ක්‍රියාත්මක වෙවි තියෙද්දි එකපාරට ඛණ්ඩණය වෙලා චුතිසිත ඇති වෙලා එහෙම වෙන්නේ නැහැ. ඒ චිත්ත වීතිය ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා භවාංග සිතට ගිහිල්ලා තමයි ඒ භවාංග සිතෙන්මයි චුති කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අභිනවයෙන් තමයි ප්‍රතිසන්දසිත ඇති වෙන්නේ. හැබැයි ඒ චුති කෘත්‍ය සිද්ධ වෙලා ප්‍රතිසන්දිය සිද්ධ වීම අර සිත් 17 ඇතුළෙම සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ සිත් 17 සම්පූර්ණ වෙලා අභිනව චිත්ත පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඒ අභිනව චිත්ත පරම්පරාවක් හැටියට තමයි හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මෙතන අපිට දා පැහැදිලි කරන්න ඕන උනේ අර සිත් 17 ඇතුළෙම චුතිය සහ ප්‍රතිසන්දිය කියන එක මේ චිත්ත වීතිය බැලුවෙන් පස්සේ එහි සටහන් කරලා තියෙනවා. එතකොට අපිට මේ භව සම්බන්ධතාවය මේ භවයෙන් ඊළඟ භවයට ඇති කරන සම්බන්ධතාවය පැහැදිලි කරන්නට අපි උත්සාහ කරද්දී තමයි අපි ඒ කාරණේ පැහැදිලි කළේ. නමුත් ඒ වගේම මෙතනත් ඒ භව සම්බන්ධතාවයට කිසි ගැටලුවක් නැහැ. ඒ සම්බන්ධය එහෙමමයි අපි එදා එතනදී පැහැදිලි කළේ. චුතිසිතට අනතුරුවම ප්‍රතිසන්දිය තියෙනවා. මේ අතරතුර ආයේ වෙනත් තලයක්. ඒ කියන්නේ අන්තරා භවයක් කියලා එහෙම එකක් පනවන්න පුළුවන් කමක් නැහැ. කියන කාරණේ පැහැදිලි කරන්න ගිහින් තමයි අපි මේ කාරණේ විග්‍රහ කළේ. එතකොට අන්තරාභවික සත්‍යයක් කියලා කොතනකවත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. චුතිසිත ඇති වෙච්ච සැනින්ම ඊළඟ ෂණයේදී ප්‍රතිසන්දසිත ඇති වෙනවා. එතකොට චුතිසිත ඇති වෙන්නේ භවාංග සිතකින්මයි. ඒ අතරතුරේ සිත නැවතිලා චුතිය ක්‍රියාත්මක වෙන්නේ. චුතිසිතට එන්නෙම භවාංග සිතට ආවට පස්සේ භවාංග සිතකින්මයි අවසාන වෙන්නේ. එතකොට භවාංග සිත කියලා කියන්නේ පෙර භවයේ ගත්තු කර්ම කර්ම නිමිති ගති නිමිති ආදී අරමුණු කරන්නේ. ඒ නිසා ඒ චුතිසිතට අනුව නෙවෙයි ඊළඟ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. චුතිසිතට කලින් මරණාසන්න චිත්ත වීතියේදී කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් අරමුණු කරපු ආරම්මන ටික ග්‍රහණය කරමින් තමයි අභිනව චිත්තය ඊළඟට අභිනව භවය තුල ආරම්භ වෙන්නේ. එතකොට අපිට ඒ ටික පැහැදිලි කරන්න ඕන උනේ අර අර සිද්ධාහත ඇතුළෙම අපට චුතිය සහ ප්‍රතිසන්දිය මේ මතුවෙන අවස්ථාවකුත් තියෙනවා ඒ වගේම සිද්ධාහත සම්පූර්ණ වෙනකොට චුතිසිත ඇතිවිලා එතනින් එහා පැත්තට ප්‍රතිසන්දිසිත ඇති වෙන අවස්ථාවකුත් පැහැදිලි කරලා තියෙනවා එතකොට මනෝද්වාරික චිත්ත වීතිය ඇති වෙනකොටත් ඒ කියන්නේ මනසින් කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී මනසින්ම අරමුණු කරලා ගත්තොත් ඒ තනත්තාට මනෝද්වාරික මරණාසන්න චිත්ත වීති තමයි ඇති වෙන්නේ. දැන් බොහෝ වෙලාවට යම්කිසි කෙනෙක් සිහි නැතුව මැරුණොත් එතකොට කෝමා තත්වයක ඉඳලා මරණයටපත් වුනොත් ඒ බඳු කෙනෙකුට චක්කුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික චිත්ත වීති ඇති වෙන්න විදිහක් නැහැ මරණාසන්න චිත්ත වීති හැටියට. එතකොට ඒ තනත්තාට මනෝද්්වාරික චිත්ත වීති තමයි ඇති වෙන්න පුළුවන්කම තියෙන මොකද මනෝද්වාරයෙන් තමයි විවිධ ආරම්භන අපි සිහිපත් කළා නේද අපි දැන් නිදාගත්තන් පස්සේ ඒ නිින්දෙදී අපි පංචද්වාරයෙන් බොහෝ කොට අරමුණු ගන්නෙ නෑ කලාතුරකින් ගන්න පුළුවන් එතකොට නමුත් ප්‍රධාන වශයෙන් මනෝද්වාරික චිත්ත වීති තමයි ඇති වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනකොට තමයි අපට සිහින පෙනෙනවා එතකොට මනෝද්වාරික චිත්ත වීතිත් නැවතිච්ච වෙලාවට භවාංග චිත්තේ පමණයි එතකොට අපට කොහේ හිටියද කොච්චර වෙලා නිදාගත්තද ඒ මොකුත් දැනෙන්නේ නැහැ ඒ වගේ අර කෝමා තත්වය තුළ ඒ තනත්තාගේ සිත සම්පූර්ණයෙන් භවංගයට ගියොත් එතකොට අර මනෝද්වාරික චිත්ත වීතිවත් ඇති වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙකුට සිහි නැති වුණාට කෝමා තත්වයට ගියාට ඒ තනත්තා අර භවාංගය තුලම ඉන්නවා කියලා නියමයක් නැහැ. අර නිින්දදී ඇතිවෙනා වගේ ඒ වගේම සාමාන්‍ය කෙනෙක් ශල්‍ය කර්මයක් කරනකොට සිහි නැති කළාම ඇතිවෙනා වගේ එතනත්තට මනෝද්වාරික චිත්ත වීති ඇති වෙන්නට කිසිදු බාධාවක් නැහැ සිහි නැතුව ඉන්නකොට කොහොම මොකද මොළය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිෂ්ක්‍රීය වීමත් එක්කලානේ එතනත්තට මේ ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්න බැරි වෙන්නේ ඉතින් අපි නැවත නැවත පැහැදිලි කළා මොළය සහ ස්නායු පද්ධතිය කියන එක අවශ්‍ය වෙන්නේ සිතට බාහිර ආරම්මන ග්‍රහණය කරන්න පමණ. එතකොට මොළය ස්නායු පද්ධතිය තිබුණත් නැතත් සිතට පුළුවන් අරමුණු ගන්න. ඒවා දැන් අපි චිත්ත වීති ගැන කතා කරනකොට විශේෂයෙන්ම මනෝද්වාරික චිත්ත වීති. ඒක හරීම වැදගත් තැනක්. මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනකොට මනෝද්වාරික මනෝද්වාරයට අරමුණු කරන්න පුළුවන් දැන් මහානායක හඳුරු පැහැදිලි කරනවා උදාහරණයක් හැටියට අපි කලින් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා රුවන්වැලි සෑය දකිනවා. ඒ දකිනකොට ඒ දකින අවස්ථාවේ අපට රුවන්වැලි සෑය අරමුණු කරමින් චක්කුද්්වාරික චිත්ත වීති පහළ වෙනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා හෝ පන්සලට ඇවිල්ලා ඒ තනත්තා අර රුවන්වැලි සෑය දැකපු එක නැවත සිහි කරනවා. ඒ සිහි කරනකොට ඒ වෙලාවේ සිත ඇසට අරමුණු වෙන්න රූපයක් නෑ. දැන් එතකොට කලින් දැකපු අර ඇසින් ගත්තු රූපාරම්මණය තමයි මනසින් අරමුණු කරන්නේ. ඒක අවස්ථාව. ඊළඟට දෙවැනි අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්. අර කලින් දැකපු එකක් සිහි කරන්නේ නැතුව මේ වෙලාවේ මම මේ රුවන්වැලි සෑයට වඳිනවා කියලා ඒ පැත්ත සිහි කරගෙන රුවන්වැලි සෑය මේ මොහොතේ මනසින් සිහි කරගෙන වන්දනා කරනවා. අර කලින් දැක්ක පින්තූරයක් අරමුණු කරන්නේ නැතුව. එතකොට මේ වෙලාවේ මම රුවන්වැලි සෑය ළඟ නෙමෙයි එතකොට ඉන්නේ. නමුත් රුවන්වැලි සෑය සිහි කරගෙන අරමුණු කරගෙන වඳිනකොට මනෝද්වාරික චිත්ත වීති හැටියට ඒ සිතට අරමුණු වෙන්නේ මේ මොහොතේ රුවන්වැලි සෑයේ තියෙන රූප කොටස්. ඒක ඊටාව සුවිශේෂ කාරණයක් මොකද මේක අපි හරියට තේරුම් ගත්තාම තමයි අපිට මේ සිත කොයිතරම් ලෝකය ස්පර්ශ කරන්න සමර්ථද කියන එක හොඳට දැනෙනවා. ඉතින් සතිය හරියට දියුණු කළන් පස්සේ කෙනෙකුට පුළුවන් ওই ශක්තිය වැඩි දියුණු කරන්න. එතකොට තමයි ඒතනත්තාට දැන් ඔය අර මහානායක හඳුරු පැහැදිලි කරනවා ඕභාස ඕභාස ගුණය මනසේ දියුණු වෙනකොට ඒක යම්කිසි කෙනෙකුට විපස්සනා උපක්ලේශයක් හැටියට ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි ඒ ඕභාසය තුල ඒතනත්තාට මේ S2 ඉස්සරහා තියෙන දේක් පේනෙන්නා වගේ බොහෝ දුර තියෙන දේවල් පවා මනසට දැනෙන්න පුළුවන්. මේ S2ට පේනනවා වගේ පැහැදිලිව පේනෙන්න ඒ කොහොමද අර සිත ඊටාම පැහැපත් වෙනකොට සියොම් වෙනකොට ඕභාස ගුණය වැඩි වෙනකොට ඉතින් ඒක වෙන්නේ සතිය සහ ඒකාග්‍රතාවයත් එක්කලා. එහෙම වෙනකොට මෙතන තියෙන රූප විතරක් නෙමෙයි දුර තියෙන රූප මනසින් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන දේ අරමුණු කරන්න පුළුවන්. ඒතකොට ඒක තවදුරටත් දියුණු කළාම තමයි දිබ්බ චක්කු හැටියට ඒ තනත්තාට වෙන තැනක සිද්ධ වෙන සූක්ෂම දේ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හැකියාව අන් අයගේ සිත්වලත් යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒතනත්තා කලින් දැකපු රුවන්වැලි සෑය සිහි කරනකොට අතීත අරමුණක් සිහි කරමින් මනෝද්වාරික චිත්ත වීති ඇති වෙන්නේ. හැබැයි මම මේ මොහොතේ රුවන්වැලි සෑයට වන්දනා කරනවා කියලා කලින් දැකපු චිත්ත රූපයක් ගැන හිතන්නේ නැතුව මේ වෙලාවේ රුවන්වැලි සෑය අරමුණු කළොත් ඒතනත්තාට රුවන්වැලි සෑය අරමුණු රුවන්වැලි සෑය පිළිබඳ මේ මොහොතේ තියෙන රූප කලාප තමයි මේ මනෝද්වාරයට අරමුණු වෙන්නේ. හැබැයි ඒක සාමාන්‍ය ප්‍රත්‍යඥයට එච්චර ප්‍රකට නැහැ. ඒක ස්පර්ශ වෙනවා කියලා ප්‍රකට නැහැ. දැන් අපිට ඒව හඳුනා ගන්න තියෙන අවස්ථා තමයි යම් කිසි කෙනෙක් අරමුණු කරගෙන මෙත් වැඩුවොත්. ඒතනත්තා මෙතන නැති වුණාට ඒ මෙත් සිත අර පුද්ගලයාගේ ස්පර්ශ වෙනවා. දැන් අර පෙර දිනක කවුරු හරි ඇහුවා කෙනෙක් මියගිය කෙනෙක් අරමුණු කරගෙන මෛත්‍රී සිත පිහිටුවාගෙන ධානය උපදවන්න බෑ කියන කතාව ගැන. එතකොට සාමාන්‍යයෙන් මෙත් වඩන්න ජීවත්ව ඉන්න කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් ඒක අදාළ නැහැ. හැබැයි මෛත්‍රී ධානය උපදවනකොට ජීවත්ව ඉන්න කෙනෙක් විය යුතුයි ඒ මෛත්‍රියට අරමුණ. මොකද ඒ වෙලාවේ පුද්ගලයා අරමුණු කරගෙන මෙත්තනකොට ඒ පුද්ගලයා ජීවත්ව නැතිනම් එතකොට ඒ මොහොතේ අරමුණු කරන්න රූප කොටාසයක් නැති වෙනවා. එතකොට අර අර්පණාසිත ඇති වෙන්නට අවශ්‍ය ශක්තිය ගොඩ නැගෙන්නේ නැහැ. අවශ්‍ය පසුබිම ගොඩනගන්න. අර්පණාසිතක් ධාන වශයෙන් මතු වෙන්නට නම් ශක්තිමත්ව ඒ මොහොතේ තියෙන අරමුණ ගන්න පුළුවන් වෙන්න. එතකොට මේ මොහොතේ තියෙන ආරම්භණය ගන්න නම් ඒ මෙත්තාවට ඉලක්ක වෙන පුද්ගලයා ඒ අරමුණ ජීවමාන වෙන්නට ඕන. ඉතින් අන්නේ ඒ වගේ තැන්වලදී අපිට හොඳට පැහැදිලි වෙනවා අර මනෝද්වාරයෙන් ඉක්ම ගියා වූ රූප අරමුණු කරන්න පුළුවන් වගේම මේ මොහොතේ අපි යමක් ඉලක්ක කරනකොට ඒක එතන අස්පනා පිට නැති වුණාට ඒක වෙනත් දුරතනක තිබුණාට හරියට ඒක ඉලක්ක කළොත් ඒ රූප කොටස ස්පර්ශ කරන්න පුළුවන් මේ මොහොතේ අපේ මනසෙන් එතකොට ඒ ශක්තිය තමයි අපි අර ධාන වශයෙන් දිනු කරලා අභිඥා වශයෙන් ඒක අවදි කරන්නේ. එහෙම නැති සාමාන්‍ය කෙනෙකුටත් යම් ප්‍රමාණයකට ස්පර්ශය තියෙනවා. දැන් ටෙලිපති වශයෙන් යම් කෙනෙක් දියුණු කරන්නේ ওই ගුණය. අනිත් කෙනා හිතන දේ, අනිත් කෙනා කල්පනා කරන දේ, අනිත් කෙනාගේ අදහස දැනගන්න, මගේ අදහස අනිත් කෙනාට සම්ප්‍රේෂණය කරන. ඒතකොට ළඟ ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මේ සිතට සිත, සිතින් රූපය ස්පර්ශ වෙන නිසා තමයි එහෙම කරන්න පුළුවන් සතිය සහ සතිය සහ ඒකාග්‍රතාව වඩා තීව්‍ර කළාට පස්සේ මේ ගුණය ඊටාම ප්‍රබල වෙනවා. ඒකට සම්පජඤ්ඤයත් එකතු කළාට පස්සේ ඒක අභිඥාවක් හැටියට වර්ධනය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතන ඊටාම වැදගත් තැනක් මේ මනෝද්වාරික චිත්ත වීති වල. එතකොට අපි දැන් මේ කතා කළේ එතකොට පංචද්වාරයෙන් ඇති වෙන චිත්ත වීති වලිනුත් මරණාසන්න චිත්ත වීති හැටියට ඇති වෙලා පුද්ගලයා අහෝසි වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මනෝද්වාරික චිත්ත වීතිය ඇති වෙන්නට පුළුවන්. මරණාසන්න චිත්ත වීති හැටියට ඇති වෙලා චුතිසිත ඇති වෙන්න පුළුවන්. පංචද්වාරික චිත්ත වීතිය ඇති වුණත් මනෝද්වාරික චිත්ත වීතිය ඇති වුණත් ඒ තනත්තා මිය යන්නේ භවාංග සිතකින්මයි. ඒ භවාංග සිත තමයි චුතිසිත කියලා හඳුන්වන්නේ. ඊළඟට තව කාරණයක් අපි පසුගිය සතියේ පැහැදිලි කරද්දී එතනක් ටිකක් පැහැදිලි කරන්න ඕන. අපි කිව්වා යම් කිසි කෙනෙක් බ්‍රහ්ම ලෝකයක ඉපදීම ආදිය සිද්ධ වීමක. එතකොට බ්‍රහ්ම ලෝකයක ඉපදින්න ඒතනත්තා මේ මොහොතේ ඒ ධානයට සමවැදිලා ඉන්නම ඕන නැහැ. ඒ පුද්ගලයා ධානයෙන් පිරිහිලා නැතිනම් පිරිහිලා නැහැ කියලා කියන්නේ ඕන වෙලාවක ඒ ආරම්භණය ග්‍රහණය කරලා යාට ධානය මතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙනවා නම් ඒ පුද්ගලයාට අර මරණාසන්න මොහොතේ මනෝද්වාරයට කර්ම නිමිති වශයෙන් අර ධානයට අදාළ ආරම්භණය ඒ කසිනය හෝ ඒ ධාන නිමිත්ත ඒ තනත්තාට අරමුණු වෙන්න පුළුවන් ධානයෙන් පිරිහිලා නැතිනම් එතකොට ඒ අරමුණු වෙන සිත කාමාවචර සිතක් හැබැයි ඒ අරමුණෙන් අර ධානය අවදි කළාම ඊළඟට ප්‍රතිසන්දිය හැටියට ඊළඟ භවයේ බ්‍රහ්ම ලෝකෙ උපදින්නට අවස්ථාවක් සැලසෙනවා. එතකොට ඒක පසුගිය දිනක එක මහත්මියක් අපෙන් විමසලා තිබුණා. මේ කාම ලෝකයේ යම්කිසි කෙනෙක් මිය යනවා නම් මිය යන්නෙම කාමාවචර සිතකින්මයි කියන එක. එතකොට ඇයිද කාම ලෝකේ මිය යන කෙනා මිය යන්නේ කාමාවචර සිතකින්මයි කියන්නේ? ඒතරත්ත මිය යන්නේ භවාංග සිතනේ චුතිසිත හැටියට ඇති වෙන. එතකොට භවාංග සිතෙන් අරමුණු කරන්නේ මොකද්ද? අර කාම ලෝකයට අදාළ කර්ම කර්ම නිමිති ගති නිමිති. ඉතින් ඒ නිසා කාම ලෝකයේ ඉඳලා මේ යන හැම කෙනෙක්ම චුත වෙන්නේ කාමාවචර සිතකින්. හැබැයි චුත වෙන්න කලින් අරමුණු කරන ආරම්භණයත් එක්කලා තමයි ඊළඟ භවයේ කාමාවචර ලෝකෙ උපදිනවද, රූපාවචර ලෝකෙ උපදිනවද, අරූපාවචර ලෝකෙ උපදිනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ওই කාරණා ටික මූලික වශයෙන් අපිට පැහැදිලි කරන්නට ඕන වුණා. අර මරණාසන්න සිත ගැන එහෙම නැත්නම් චුතිසිත ගැන අපි දීර්ඝ වශයෙන් කතා කළා බොහෝ දෙනා ගැන ප්‍රශ්න මතු කළා. ඉතින් එතනදී අපි දීපු පිළිතුරු වල එක පැත්තක් විතරයි කියවුනේ අනිත් පැත්ත කියවුනේ නැහැ කියලා අපට හැඟුණු නිසායි මේ ටික මූලික වශයෙන් අද දවසේ කතා කරන්න හිතුවේ. මොකද එහෙම නැත්නම් අපි ඉස්සරහට යනකොට යම් යම් තැන්වල පටලවෙන්න පුළුවන්. එහෙම නොවෙන්නට අපි මේවා පුළුවන් තරම් පැහැදිලි කරගෙන යන එක වඩා වැදගත් වෙනවා. ඉතින් අර එක් එක්කෙනා විවිධ පැතිවලින් ප්‍රශ්න ඇසීමේ තියෙන වටිනාකම තමයි අපි යම් කාරණයක් ගැන මෙතෙක් නොහිතපු මෙතෙක් කල්පනා නොකරපු බොහෝ පැති ගැන අපට හිතන්න කල්පනා කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි වඩා පැහැදිලිව මේ කාරණා අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට භවාංගසිත සහ චුතිසිත ගැන මම හිතනවා ඒ ටික ප්‍රමාණවත් කියලා. එතකොට අද දවසට નિયમિત කාරණේ අපි සිහිපත් කළා ජවන චිත්තය පිළිබඳව. එතකොට අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ මහානායක හාමුදුරුවෝ භවාංග සිතට අමතර අනතුරුව මේ ජවන චිත්තය කියන්නේ මොකක්ද කියන එක ගැනයි පැහැදිලි කරන්නේ. එහිදී උන්වහන්සේ විස්තර කරනවා අරමුණ දැන ගැනීම පිළිබඳ ඌද ඒ ඒ ක්‍රියා සිදු කිරීම පිළිබඳ ඌද අධික වේගයක් හෙවත් අධික වීරයක් ඇත්තා වූ සිත ජවන චිත්තයයි. ඉක්මන් බවද ජවයයි කියනු ලැබේ. සිත්වල ඉපදීමේ බිඳීමේ කාලය පිළිබඳ වෙනසක් නැති බැවින් මෙහි ජවය හෙවත් වේගයයි අදහස් කරනුයේ ඉපදීම පිළිබඳ ඉක්මන් බව නොව නොවේ. මේ බොහෝ දෙනා වරදවා ගන්න වරදවා තේරුම්ගෙන සිටින කරුණකි. එතකොට දැන් ජවන් කියලා කිව්වන් පස්සේ ජවය කියලා කියනවා වේගවත් බවට. ඒ වගේම යමක් ක්‍රියාත්මක කිරීමේ අධික උත්සාහයට ජවය කියලා කියනවා. දැන් යම් බරක් ඔසවන්නට අත අතෙන් යම්කිසි ජවයක් යොදන්නට යම් වැඩක් කරන්නට නම් කයෙන් යම්කිසි ජවයක් යොදන්නට. එතකොට අන්න ඒ විදිහේ කතාවක් තමයි මෙතන මේ ජවන් සිත් කියලා කියන්නේ. එහෙම නැතුව සිත වඩා වේගෙන් වේගෙන් ඇති වෙනවා කියන එක නෙමෙයි. එහෙම ඇති වෙන්නේ නැහැ. සිත් ඇතිවීමේ වේගය සමානයි. උත්පාද තితి භංග වශයෙන් සිතක් උපදින්න ගත වෙන කාලයමයි පවතින්නේ. පවතින්න ගත වෙන කාලයමයි නිරුද්ධ වෙන්න ගත වෙන්නේ. එතකොට උත්පාද තితి භංග කියන මේ සිතේ අවස්ථා තුන මොනම සිතකවත් උස් පහත් වෙන්නේ නැහැ. අඩු වැඩි වෙන්නේ නැහැ. අදුතරමින් බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පානකොට මාංශය අතිශය වේගවත්ව ඒ ඒ ධානයන්ට ආපෝ කසින සමාපත්තියට සමවදමින් ගින් නැගිටලා ජලය පිට වෙන්නට අදිෂ්ඨාන කරනවා තේජෝ කසින සමාපත්තියට සමවැදිලා ඒන් නැගිටලා ගිනි පිට වෙන්නට අදිෂ්ඨාන කරනවා. ඒතර මේක වේගවත්ව මාරුවෙන් මාරුවට හැසිරෙවුවා වුණත් උන්වහන්සේට ඒ අවස්ථාවේදී පවා මේ සිත්වල වේගය එකයි. අමුතු වේගයකින් හටගන්නේ නැහැ. උන්වහන්සේ සතිය ඒකාග්‍රතාවය සහ සම්පජඤ්ඤය තුලින් ඒ චිත්ත වේගය નિවරදිව හැසිරවීම පමණයි උන්වහන්සේ එතනදි කරන්නේ. එහෙම නැත්නම් චිත්ත වේගය සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන විදිහම තමයි ඒවැ චිත්ත වේගයේ වෙනසක් නැහැ. ඒ නිසා මේ ජවන්සිත කියන තැනදී සිතේ වේගයේ වෙනසක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ සිතෙන් අර අදාළ යම් යම් කාර්යයන් સિદ્ધ කරන්නට අරමුණ පිළිබඳව වැඩි ජවයක් යොදවන වැඩි බලයක් යෙදෙන වැඩි වීරයක් යෙදෙන සිත කියන අදහසින් තමයි මෙතන ජවන් සිත කියලා හඳුන්වන්නේ. ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයකට ජවය යයිද වේගය යයිද කියනු ලැබේ. එයට වීරයයි කියන්නටද වටනේ. අතින් බරක් ඔසවන්නා වූ තැනැත්තාගේ අතෙහි බරය සවීමේ වේගයක් ඇත්තේ. බර ඉහළ යන්නේ ඒ වේගය හෙවත් තල්ලු කිරීමේ ශක්තිය නිසායි. බර එසවීමේදී රාත්තලක් එසවීමට තරම් වූ වේගයෙන් හෙවත් වීරෙන් රාත්තල් දෙකක් නොඑසවිය හැකියි. රාත්තල් දෙකක් එසවීමට රාත්තල ඔසවන වීරයට වඩා අධික වීරයක් තිබිය යුතුයි. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා දැන් අපි රාත්තලක් හරි කිලෝ එකක් හරි ගත්තන් පස්සේ ඒක ඔසවන්න අපි යම් වේගයක් යොදන්නට ඕන වීරයක් යොදන්නට ඕන. හැබැයි රාත්තල් දෙකක බරක් කිලෝ දෙකක බරක් උස්සනකොට ඊට වඩා ලොකු ජවයක් අපි ඒකට වැය කරන්න. තාත්තල් තුනක් නම් ඊට වඩා. මෙහෙම එක එක ඒ බරට අනුව අපිට ඒකට යොදන්න වෙන ජවය වැඩි කරන්න. එතකොට එබැවින් ක්‍රියා සිදු කිරීමේ වේගය නොයෙක් ප්‍රමාණයෙන් යුක්ත වන්නේ. අතෙහි බරයසවීමේ වේගයක් ඇතුවක් මෙන්ම සිතෙහිද අරමුණ ගැනීම පිළිබඳ වූද නොයෙක් ක්‍රියා සිදු කිරීම පිළිබඳ ඌද වේගයක් ඇත්තේය. අතේ වේගය නොයෙක් තරාතිරමින් යුක්ත වන්නක් මෙන්ම සිතට ඇත්තා වූ ඒ වේගයද නොයෙක් තරාතිරම් වලින් යුක්ත වේ. නොයෙක් ප්‍රමාණ වේගයන් ඇති සිත් අතුරෙන් අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූද අධික වේගයේ ඇත්තා වූ සිත්වලට ජවන චිත්තයයි කියනු ලැබේ. දැන් දැන් මෙතනදී අපිට වඩා වැදගත් කාරණයක් මෙතන තියෙනවා පැහැදිලි කරලා තේරුම් ගන්න. අපි දැන් අභිධර්මය ගැන තරමක් ඉගෙනගෙන තියෙන අය දන්නවා සහ අනිත් අය වුණත් අහලා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාවයි කර්මය බවට පත් එතකොට අභිධර්මයේදී පැහැදිලි කරනවා දැන් අපි ඉදිරියේදී අර චෛතසික ගැන කතා කරනකොට ඒ කොටසට යනවා චේතනා නැමැති චෛතසිකය සම්බචිත්ත සාධාරණ චෛතසිකය. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියලා චෛතසික හතක් තියෙනවා. ඒවට කියන්නේ සම්බචිත්ත සාධාරණ. ඒ කියන්නේ හැම සිතකම තියෙනවා. කුසල් සිතෙත් තියෙනවා, අකුසල් සිතෙත් තියෙනවා, ක්‍රියා සිතෙත් තියෙනවා, විපාක සිතෙත් තියෙනවා. හැම සිතකම ඒ චේතනාව තියෙනවා. හැබැයි චේතනාව හැම සිතකම යෙදුනට හැම සිතේම යෙදෙන චේතනාව කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. විපාක සිතේ යෙදෙන චේතනාව කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ක්‍රියාසිතේ යෙදෙන චේතනාව ඒ වෙලාවේ කරන ක්‍රියාව සඳහා පමණයි අර බරවසවන්නට අතේ ජවය යොදන්න ඕන වගේ ඒ ක්‍රියාව කරන්න විතරයි එතෙන්දී ක්‍රියාසිතේ ජවය අනාගත විපාකයක් ඇති කරන්නේ නැහැ. එතකොට අර හැම චේතනාවකම ඒ වෙලාවේ ඒ අදාළ කාර්යය කිරීමේ ගුණය තියෙනවා. හැබැයි අර අනාගත විපාකයක් ඇති කරන්න සමත් වෙන කුසල කුසල කර්ම බවටපත් වෙන්නේ මේ ජවන් සිත්වල ඇති වෙන චේතනා චෛතසිකේ පමණයි. එතකොට ද රහතන් වහන්සේට ඇති වෙන ජවන් සිත් ඒවා හඳුන්වන්නේ ක්‍රියාසිත කියලා. එතකොට රහතන් වහන්සේට ඇති වෙන්නේ ක්‍රියාසිත කියන එකේ තේරුම උන්වහන්සේට මේ චක්කු විඥාන, සෝත විඥාන ආදී පහළ වෙන්නේ කියන එක නෙමෙයි. අපට වගේම උන්වහන්සේටත් අනෙකුත් කාමාවචර සිත් පහළ වෙනවා. විපාක සිත් පහළ වෙනවා ක්‍රියාසිත පහළ වෙනවා හැබැයි මේ ජවන් සිත් හැටියට අපට පහළ වෙනවා අනාගත විපාක ඇති කරන සිතක් රහතන් වහන්සේට ඒ සිත ඒ අදාළ ක්‍රියාව කිරීම සඳහා පමණයි අනාගත විපාකයක් ඇති කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි බුදුරජාණන් වහන්සේට දාන ටිකක් පූජා එතකොට අපි සන්තකෝ යමක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට නම් අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා අපි බුද්ධ පූජාවක් හැටියට පූජා කරනවා. එතකොට ඒක පූජා කරන්න නම් අපට ඒ සඳහා මනසේ ජවයක් උපදින්නට. ඒ ජවය විසින් තමයි මේ කය හසුරුවලා ඒ අදාළ කාර්ය කරන්නේ. දැන් රහතන් වහන්සේ නමක් Tamanට ලැබුණු දාණයෙන් බුදුරජාණන් වහන්සේට කොටසක් පූජා කරනවා නම් එතකොට අපි හිතමු ජීවමාන බුදුරජාණන් වහන්සේට ඒ දාණයෙන් කොටසක් පූජා කරනවා. එතකොට එහෙම නැත්නම් ඒ පිටපාත ගෙනාපු දාණය ටික එහෙම පූජා කරනවා. එහෙම පූජා කරනකොට දැන් කවුද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමග අර චීවරය මාරු කරගත්තේ. එතකොට ඒ වගේ යම් අවස්ථාවක රහතන් වහන්සේට ලැබිලා තියෙන දේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරනකොට උන්වහන්සේට අර ඒ කාර්ය කිරීමේ ජවන්සිත පෙළක් උපදිනවා. ඉපදුනා වුණාට අපට එතනදී අනාගත සැප විපාකයක් ඇති කරන අනාගත විපාකයක් ඇති කරන විදිහට තමයි ඒ ජවන් සිත් ටික ඇති වෙන්නේ ඒ නිසා තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒ චේතනාව මේ ජවන් සිත්වල යෙදෙන චේතනා චෛසිකය තමයි අනාගත විපාක ඇති කරන්නේ. දැන් රහතන් වහන්සේට ජවන් සිත් ඇති වෙනවා. එතනදී චේතනා චෛතසිකයක් ඇති වෙනවා. ඒ අදාළ කෘත්‍ය අදාළ කාර්ය කෙරෙනවා. ඒකට අදාළ ජවය නිෂ්පාදනය වෙනවා. හැබැයි අනාගත විපාකයක් ඇති කරන්නේ නැහැ. රහතන් වහන්සේගේ චේතනාව ඒ කාර්ය කරන්නට විතරයි. ඒ නිසා රහතන් වහන්සේට ඇති වෙන ජවන්සින් හඳුන්වන ක්‍රියාසිත හැටියට. ඒතොර අපට විපාකසිත ඇති වෙනවා, ක්‍රියාසිත ඇති වෙනවා, කුසල්සිත ඇති වෙනවා, අකුසල්සිත ඇති වෙනවා. එතකොට කුසල්සිත අකුසල්සිත අනාගතේ විපාක ඇති කරන ඒ කුසල්සිත අකුසල්සිත බවට පත් වෙන්නේ මෙන්න මේ කියන ජවන්. ඒකේ තමයි ඒ ඒ අදාළ කර්තව්‍යයට අදාළ පූර්ණ ජවයේ තියෙන්නේ. එහෙම නැතුව එතෙක් ඇති වෙන අර අනිත් සිත් අපි කතා කරන්නේ දැන් යම් චිත්ත වීතියක් ඇති වෙනකොට දැන් ඒ ටික මෙතන මහානායක හඳුරු පැහැදිලි කරනවා අපි ඒක පොතේ තියෙන හැටියටම කතා කරාම වඩා පහසුයි තේරුම් ගන්න. ජවන චිත්තය පහළවන්නේ මෙසේය. කැඩපත ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා එහි පහළවන්නක් මෙන් ඇස ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා ඇසෙහි පහළවේ. එයට ඇස හා රූපයන්ගේ ගැටීමයි කියනු ලැබේ. ඇසෙහි ගැටෙන්නා වූ රූප ඡායාව එකෙනෙහිම භවාංග සම්පතෙහිද ගැටේ. දැන් අපි සිහිපත් කළා භවාංග සිත ගැන කියනකොට ඒකට කියනවා මනෝද්්වාරය කියලා. එයිද මනෝද්්වාරය කියන්නේ දැන් චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර කියලා පංචද්්වාරයක් ගැන කතා කරනවා. ඒ ద్వාරයන්ට තමයි අර අරමුණු යොමු වෙන්නේ. ඒ ద్వාර තමයි අරමුණ ග්‍රහණය කරන්නේ. ඒ ద్వාර ඇසුරු කොටගෙන තමයි සිත් පහළ එතකොට බාහිර ආරම්මණයන් ඇතුළට වැද්ද ගන්නා නිසා ඒව හඳුන්වනවා ద్వාරක. එතකොට ඒ වගේ මේ භවාංග චිත්ත පරම්පරාවට කියනවා මනෝද්්වාරය කියලා. ඇයි ඒකට මනෝද්්වාරය කියන්නේ? අර ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්න අරමුණුත් ඒ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නට බැරි තව බොහෝ අරමුණු මනසින් ග්‍රහණය කරගන්න. අපි අර පහුගිය සතියේ කතා කළේ ඒ භවංග සිතේ තියෙන යම්කිසි උපයක් වගේ එහි තියෙන සූක්ෂම ශක්තිය විසින් මේක ග්‍රහණය කරන. එතකොට ඒ උපය වැඩි වෙන්න වැඩි වෙන්න වඩා සියුම් කරුණු ග්‍රහණය කරන. වඩා තීක්ෂණව දේවල් ග්‍රහණය කරන. එතකොට අර ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්නා වූ ආරම්මණය ඒ ద్వාරයෙන් ගන්නකොටම ඒ ద్వාරයට අරමුණු වෙනකොටම එහෙම නැත්නම් ඒ ద్వාරයත් සමග ගැටෙනකොටම භවාංගයේ හිත එක ස්පර්ශ වෙනවා. කියන්නේ මනෝද්්වාරයේ හිත ස්පර්ශ වෙනවා. චක්කුද්්වාරයට රූපය ස්පර්ශ වෙනකොටම ඒක මනෝද්්වාරයට ස්පර්ශ වෙනවා. සෝතද්්වාරයට ශබ්ද ස්පර්ශ වෙනකොටම ඒක මනෝද්්වාරයට ස්පර්ශ වෙනවා. ඝානද්්වාරයට ගන්ධය ස්පර්ශ වෙනකොටම ඒක මනෝද්්වාරය. මෙතන මේ ස්පර්ශ කියලා කියන්නේ ඒ ආරම්මණය ద్వාරයට යොමු වීමයි. ස්පර්ශය කියලා කියන්නේ අර චක්කුංජ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන ස්පර්ශය නෙමෙයි. ඒක ඇති වෙන්න තාම සිත් පහළ වුණේ නැහැ. දැන් මෙතන තියෙන්නේ අර කැඩපතට රූපය සටහන යොමු වුණා වගේ මේ නේත්‍රයට ඒ අදාළ රූප ඡායාව යොමු වෙනවා. ඒ යොමු වෙනකොටම එහි යම්කිසි කම්පනයක් අර භවාංග චිත්ත පරම්පරාවට දැනෙනවා. එහෙම නැත්නම් මනෝද්්වාරයට දැනෙනවා. ඒ දැනෙනකොටම ඒ හේතුවෙන් භවාංග චිත්තෙහි ප්‍රකෘතිය මදක් වෙනස් එයට භවාංග චලනයයි කියනු ලැබේ. දැන් දැන් අර මනෝද්්වාරයෙන් ඔන්න අභිනව චිත්ත වීතිය පටන් ගන්න ලෑස්ති වෙන අවස්ථාව. දැන් අභිනව දැන් මෙතෙක් දැන් භවාංග සිත නැමැති මනෝද්්වාරය ක්‍රියාත්මක වෙනවා මනෝද්වාරයෙන් එවත් භවාංග සිතෙන් ගන්න අතීතේ ගත්තු කර්ම කර්ම නිමිති ගති නිමිති අරමුණු කරමින් තමයි දැන් ඒ සිත් පෙළ පහළ වෙන්නේ. දැන් මේ අලුතෙන් අරමුණක් එනකොට අර සිත් ටික දැන් නවතින්න ඕන. නැවතිලා අලුත් අරමුණ ගන්න ඕන. අලුත් අරමුණ ගන්නට නම් ඒ අරමුණ අවශේෂ ඉන්ද්‍රයන්ට යොමු වෙනකොටම මනෝද්වාරයේ යම් කම්පනයක් ඇති කරනවා. ඒ කම්පනය හඳුන්වනවා භවංග චලනය. භවංග චලනය ඇති වෙච්ච ගමන් මෙතනින් එහාට භවංග චිත්ත පරම්පරාව නවතිනවා. ඒ නවතින අවස්ථාව භවංග උපච්ඡේදක කියලා හඳුන්වනවා. එයින් භවංගයේ පහළවීම නැවති චිත්තසන්තතිය ඇසෙහි ගැටණු අරමුණු දෙසට යොමු වේ. ඒ යොමු වීම නම් ඇසෙහි ගැටුණු දේ අරමුණු කරන්නා වූ ගන්නා වූ අලුත් සිතක් පහළ වීම. ඒ සිතට ආවර්ජනා චිත්තයයි කියනු ලැබේ. එතකොට ඒ සිතට කියනවා ආවර්ජනාසිත කියලා. ආවර්ජන චිත්තේ නිරුද්ධ වන සමගම ඇසෙහි ගන්නු රූපේ වඩා හොඳට ගන්නා වූ සිතක් ඇසෙහිම පහළ වේ. ඒට චක්සුර් විඥානයයි කියන්නේ. දැන් මේ ඇත්තටම චක්ෂුර් විඥානය තමයි ඇසේම පහළ වෙන සිත හැටියට දක්වලා අර භවාංග චලන භවාංග උපච්ඡේදක පංචද්වාර වජන මේවා ඔක්කොම මනෝද්වාරය ඇසුරු කරගෙනයි පහළ වෙන්නේ. නමුත් ඒ ටික චක්කුද්්වාරයට යමෝණු රූප සටහන නිසා ඇතිවෙච්ච නිසා ඒ ඒ සමස්ත චිත්ත වීතියම හඳුන්වනෝ චක්සුද්්වාරික චිත්ත වීතිය කියලා. ඒ ඔක්කොම සිත් ටික ඇසේ පහළ වෙන නිසා නෙමෙයි ඇසේ පහළ වෙන්නේ චක්කු විඤ්ඤාණය. නම චක්කු විඤ්ඤාණය ඇසේ පහළ වීම කියන කාරණේ එතන ප්‍රමුඛ නිසා ඇසට ආපු අරමුණ පාදක කොටගෙන මේ සමස්ත චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන නිසා තමයි ඒකට චක්සුද්්වාරික චිත්ත වීතියයි කියලා කියන්නේ. එහෙම නැත්නම් එහි වැඩි හරියක් සිත් පහළ වෙන්නේ මනෝද්වාරයමයි. චක්සු විඥානයයි කියනු ලැබේ. දැකීමය, පෙනීමය කියනු දේද ඒ සිත පහළ වීමට. එය බිඳුනු වහාම චක්සුරු විඥාණයෙන් දුටු සැටියට ඒ රූපය ගන්නා වූ සිතක් නැවතත් පහළ වේ. චක්ෂුන් විඥාණයෙන් දුටු රූපේ පිළිගැනීමක් වැනි බැවින් ඒ සිතට සම්පටිච්ඡන සිතයයි කියනු ලැබේ. එතකොට චක්ෂුන් විඥාණයෙන් පස්සේ සම්පටිච්ඡනේ අරමුණ පිළිගන්නා වගේ සිත. සෝත විඥාන, ගාන විඥාන ආදීන් පස්සෙත් එහෙම තමයි. එයට අනතුරුව ආරම්භණය සැටි විමසන්නා වූ සිතක් පහළ වේ. එයට සම්තිරණයයි කියනු ලැබේ. එයට අනතුරුව විමසීමෙන් ලැබෙන ඵලය ගන්නා වූ සිතක් හෙවත් විමසූ දෙෙහි සැටි විනිශ්චය කරන්නා වූ සිතක් පහළ වේ. එයට ව්‍යවස්ථාපන චිත්තයයි කියනොට. ඇසෙහි හා භවාංග සම්තතිහි රූප ඡායාව ගැටීමේ හේතුවෙන් කෙනෙකුගේ උත්සාහයෙන් තොරව පිළිවෙලින් මේ සිත් ටික ඉපද නිරුද්ධ වූ පසු ව්‍යවස්ථාපනය කරන ලද රූපය ඊතා හොඳින් දැනගන්නා වූ එහි රසය විඳින්නා වූ බලවත් සිතක් පිළිවෙලින් සත්වරක්ම පහළ වේ. ආවර්ජන චිත්තේ පටන් ව්‍යවස්ථාපන චිත්තේ දක්වා පහළ වූ චිත්තයන්ගේ වේගයට වඩා වීරයට වඩා අධික වීරයක් ඇතිව පහළවන්නා වූ පහළ වූ ඒ චිත්තයට ජවන චිත්තයයි කියන ලැබේ. එතකොට ඔන්න ජවන චිත්තේ පැහැදිලි කරගන්න තමයි අර චිත්ත වීතිය පටන් ගන්නා තැන ඉඳලම මේ කරුණු කියාගෙන ආවේ. එතකොට දැන් මෙතන භවංග චලන භවංග උපච්ඡේදක කියලා කියන්නේ පෙර භවයේ කර්මය අරමුණු කරමින් පහළ වෙන විපාක සිත් ටික. එතකොට ඒවෙන් අලුත් කර්ම උපදවන්නේ නැහැ. භවාංග සිතෙන්, භවාංග චලනයෙන්, භවාංග උපච්ඡේදකෙන් අලුත් කර්ම උපදවන්නේ නැහැ. ඒවා పూర్ව අරමුණ ගනිමින් පහළ වෙන විපාක සිත් ටික. ඊළඟට පංචද්වාරාවජ්ජනේ කියලා අර කොහෙන්ද මේ අරමුණ එන්නේ කියලා පරීක්ෂා කරන සිතක් පහළනවා. ඒක ක්‍රියාසිතක් පමණයි. ඒ කියන්නේ ඒ වැඩේ කරලා නිරුද්ධ වෙනවා. ඒකෙන් ආයේ කුසලයක්වත් අකුසලයක්වත් අනාගත විපාකයක් මොකක්වත් ඒකෙන් ජනිත කරන්නේ නැහැ. ඒ නිසා ඒ සිත හඳුන්වනවා ක්‍රියාසිතක්. ඊට පස්සේ චක්කු විඥානේ පාන චක්කු විඥානේ එක්කෝ පෙර භවයේ කරන ලද කුසල විපාකයක් නැත්නම් අකුසල විපාක. කුසල විපාකයකට අනුව දැන් අපිට ඉෂ්ට රූපයක් පෙනෙනකොට ඉෂ්ට රූප අනිෂ්ට රූප කියනවා ටිකක් අමාරුයි වෙන් කරගන්න. අපි කාටත් පැහැදිලි අදහසකින් ගන්නකොට දැන් බුද්ධ රූපයක් අපේ නේත්‍රයට යොමු වෙනකොට චක්කු විඥානයේ පහළ වෙලා ඒ බුද්ධ රූපය හඳුනා ගන්නවන එතෙන්දි පහළ වෙන චක්කු විඥානයේ පූර්වකృత බුදුන් දැකීමේ කුසල විපාකයෙන් පහළ වෙන චක්කු විඥාන. එතකොට අසුචි ගොඩක් දකිනකොට ඒක මිනිස්සෙකුට ප්‍රිය අරමුණක් නෙමෙයි මනුස්ස ලෝකයට ප්‍රසාදනීය අරමුණක් නෙමෙයි මනුස්ස ලෝකයට වාග්ය සලස්සන අරමුණක් නෙමෙයි ඒ නිසා ඒ ආරම්භණය අපේ නේත්‍රයට ගැටෙනකොට ඒ පිළිබඳව ඇති වෙන චක්කු විඥානය අකුසල විපාක සිතක් හැටියටයි හඳුන්වන්නේ මේ විදිහට චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්නා අරමුණු එක්ක කුසල විපාක හැටියට නැත්නම් අකුසල විපාක හැටියට දැන් චක්කුසෝත ගාන જીවහා කියන ඒවායින් ඇතිවෙන ඒවා කුසල විපාක උනත් අකුසල විපාක උනත් ඒවා උපේක්ඛා සහගතවමයි ඇති වෙන්නේ. හැබැයි කාය විඥාණය අපට වෙනසක් තියෙනවා සුඛ සහගත හෝ දුක්ඛ සහගත. ඒකේ ඉෂ්ඨානිෂ්ඨ බව අපට තේරුම් ගන්න පහසුයි. රළු නම් පීඩාකාරී නම් කටුක නම් ඒක අනිෂ්ඨ විපාකය. සුවදායක නම් ඒක සෞම්‍ය නම් ඉන්ද්‍රියන් ප්‍රබෝ ප්‍රබෝධමත් කරන විදිහට නම් ඒක ඇති වෙන්නේ. ඒක ඉෂ්ට විපාකයක් හැටියට. එතකොට කායද්්වාරයේදී අපිට ස්ථානිෂ්ඨ බව තේරුම් ගන්න පහසුයි. හැබැයි චක්කුසෝත ගහන જીවහා කියන ඒවාදී ස්ථානිෂ්ඨ බව ඉතා තේරුම් ගන්න දුෂ්කර සියුම් කාර්ය. එතකොට දැන් චක්කු විඥානසිත හෝ සෝත විඥානසිත හෝ මේ පංචද්වාරයේ ඇති වෙන මේ සිත් එක්ක කුසල විපාක නැත්නම් අකුසල විපාක. දැන් එතකොට අපි කතා කළා භවංග චලන කියන එක විපාකසිතක් භවංග උපච්ඡේදක විපාකසිතක් පංචද්වාරා වජ්ජනය ක්‍රියාසිතක් ඊට පස්සේ චක්කු විඥාන ආපහු විපාකසිතක් දැන් මෙතෙක් අර චිත්ත වීතිය පටන් ගත්තා වුණාට තාම කුසල් ලකුසල් පහළ වෙලා නැහැ ඊට පස්සේ චක්කු විඥාණයෙන් පස්සේ සම්පටිච්ඡන සිතක් පහළ වෙනවා ඒ සම්පටිච්ඡන සිත කියලා කියන්නේ විපාකසිතක් එතකොට ඒකෙත් 아무තු කුසල අකුසල කර්මයක් ජනිත කරන්නේ නැහැ ඊළඟට සම්තිරණ සිත පහ. සම්තිරණ සිත කියන්නේ විපාක සිත. ඒකනොත් කුසල ලකුසල ජනිත කරන්නේ ඊළඟට වොත්තපන සිත. වොත්තපන සිත කියන්නේ නැවත ක්‍රියාසිතක්. ඒ විනිශ්චය කරන්නා වූ, තීරණය කරන්නා වූ සිත. එතකොට ඒකනොත් අනාගතයට කුසල ලකුසල විපාකයක් ඇති කරන්නේ ඒ අදාළ කෘත්‍ය සිද්ධ කරලා නිරුද්ධ වෙනවා. එතකොට ඒකේ චේතනාවක් තියෙනවා. ඒ සිත චේතනාව තියෙන සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් නේ චේතනාව. එතකොට ඒ චේතනාවෙන් කරන්නේ අදාළ කෘත්‍ය කරලා නිරුද්ධ වෙන එක විතරයි. අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථාපන සිතත් හඳුන්වනවා ක්‍රියාසිතක් එතකොට අන්නේ ව්‍යවස්ථාපණයෙන් පස්සේ දීපු තීරණය මොකද්ද? ඒ තීරණයට අනුව තමයි සෝමනස්ස සහගතව හරි, දෝමනස්ස සහගතව හරි, උපේක්ඛා සහගතව හරි, ලෝභ මූලිකව හරි, ද්වේෂ මූලිකව හරි ඊට පස්සේ අර එතනින් එහාට ඇති වෙන චිත්ත පරම්පරාව ජවන් සිත් හැටියට ක්‍රියාත්මක වෙනවා. අන්නේ ජවන් කියන සිත් හත තමයි කුසල් හෝ අකුසල් වශයෙන් අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන කර්ම බවටපත් වෙනවා. ඊට පස්සේ ඒ ජවන් සිතෙන් පස්සේ තව ඇති වෙන්න පුළුවන් තදාරම්මන කියලා ඒ අරමුණම ගන්නා වූ සිතක් ඒකත් කුසල කර්ම හෝ අකුසල කර්ම විපාක හැටියටයි මතුවෙන්නේ. ඒකෙනුත් අනාගත විපාකයක් ඇති කරන්නේ. දැන් එතකොට චිත්ත වීතියක සිත් 17ක් පමණ දල වශයෙන් සාමාන්‍ය චිත්ත වීතියක හඳුන්වා ගන්නවා. ඒ 17න් 7ක් විතරයි කුසල කර්ම හෝ අකුසල කර්ම වශයෙන් අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ. ඒ හත මොනවද? ජවන්සිත හත. ඒ චිත්ත වීතියක අවශේෂ කිසිදු සිතක් අනාගතයේ සැප දුක් විපාක ඇති කරන්න සමත් වෙන්න එක්කෝ කලින් කරපු කුසල අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් ඒ පහළ වෙනවා එහෙම නැත්නම් අදාළ ක්‍රියාව කිරීම වශයෙන් පමණක් පහළ වෙලා නිරුද්ධ අදාළ ක්‍රියාවක් කරලා අනාගත විපාකයක් ඇති කරන්න ශක්තියක් හදන්නා වූ සිත් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ නිසා තමයි මේ සිතේ ප්‍රභේද දක්වන තැන භවාංග සිත වගේම ජවන් සිත මහානායක හඳුරු විශේෂයෙන් පැහැදිලි කරලා තියෙන මේක විශේෂයෙන් තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් සිත පිළිබඳව කතා කරනවා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන මේවා සෝත ඝාන જીවහා කාය යන ඉන්ද්‍රයන්හි ගැටීමෙන්ද කියන ලද පරිද්දෙන් ඒ ඒ ආරම්මණයන් තත්වාකාරයෙන් ගනිමින් ඒවා ඉෂ්ඨා ඉෂ්ඨානිෂ්ඨාකාර විඳිමින් ජවන චිත්ත පහළ වේ. යවනයන් අතරද ඇති වී අනාගතයට කිසි බලයක් ඉතිරි නොවි අභව પ્રાપ્ત වන්නා වූ දුබල ජවනයෝද ඇත. මෙන්න මේකත් අපි තේරුම් ගන්නට ඕන. මේ ජවන් සිත් අතරත් හැම ජවනයක්ම අනාගතේ මහා විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. සමහර ජවනයන් ඇති වෙනවා. ඒව යම් ශක්තියක් තියෙනවා අනාගතයට විපාක දීමේ. නමුත් ඒ ශක්තිය ගොඩාක් දුර්වලයි. ඒ නිසා මොකක්වත් විපාකයක් ඇති කරන්නේ නැතුව එහෙම්මම අභාවක් પ્રાપ્ત වෙලා යනවා. සමහර ජවනයන්ගේ ශක්තිය. නැවත නැවතත් ඒ ආරම්මණය භවාංග චිත්ත સંતાනෙහි ගටා නැවත නැවත බොහෝ ජවනයන් ඇති කරවන්නා වූ බලවත් ජවනයෝද වෙති. සමහර ජවන්සිට තියෙනවා ඒකෙන්ම ආය ආය ජවන්සිට මතු කරවන. ඒක නැවත නැවත මනෝද්වාරයේ වෙත ආරම්භණය ගෙනල්ලා ඒක පිළිබඳව බලවත් මනෝභාවයන් ඇති කරන්නට සමත් වෙනවා. ඒවත් ඒවා වඩා බලවත් ජවනයක්. උදාහරණයක් හැටියට මහානායක හම්තු සිහිපත් කරන රුවන්වැලිසෑය දක්නට ගිය තැනැත්තෙකු සිය ගමට පෙරලා ආපසුද එහිදී ඇති වූ ජවනයන්ගෙන් ඉතිරි වූ එක්තරා බල විශේෂයක් නිසා ඔහුගේ භවාංග චිත්තයට රුවන්වැලිසෑය නැවත නැවතත් යොමු වේ. එයින් ඇසේ සම්බන්ධයක් නැතිව ඒතනත්තා තුළ රුවන්වැලිසෑය අරමුණු කරන්නා වූ ජවනය ඇති වෙති. දැන් මේ කියන්නේ මොනවද? අර කලින් දැක්ක රූපය අරමුණු කරන්නා වූ අතීත ආරම්මණය අරමුණු කරමින් පහළ වෙන මනෝද්වාරික සිත්. අපි අර මුලින් කිව්වනේ තවත් කොටසක් තියෙනවා මනෝද්වාරික සිත්වල මොනවද? ඒ වෙලාවෙම ඒ දුර තියෙන ආරම්මණය අරමුණු කරන්න පුළුවන් ගතියකුත් මේ සිතේ තියෙනවා. එහෙමත් මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනවා. මේ කතා කරන්නේ අර රුවන්වැලි සෑය දැකලා ගෙදර ආවන් පස්සේ ගෙදර ආවට පස්සෙත් අරක නැවත නැවත මතු කර කර මතක් කර කර සතුට ප්‍රීතිය ඇති කරමින් ඒ අරමුණම ගනිමින් අර චිත්තසංතතිය වඩා බලවත් කරනවා. එතකොට මේ බලවත් කරන්නේ මොකක් නිසාද? අර එතනදී ඇතිවෙච්ච ජවන්සිත එච්චර ප්‍රබලයි. ඒවා විසින් යලි යලිත් ඒ බඳු සිත් පරම්පරාවක් ඇති කරන්න බලපෑම් කරනවා. ඒ ජවනයන්ගේ බලයෙන් සමහර විට ඔහුගේ సంతානෙහි නැවතත් රුවන්වැලිසෑය දක්ිනු කැමැත්ත සහිත වූ එය වඳිනු පුදනු කැමැත්ත සහිත වූ ජවනයෝ පහළ වෙති. ඒවායේ බලයෙන් නැවත රුවන්වැලිසෑය කරා යෑම සිදු කරන්නා වූ එයට වැඳීම පිදීම කරන්නා වූ ජවන චිත්තය පහළ වෙති. එතකොට ඒවා නැවත නැවත අපේ මනසේ ක්‍රියාත්මක වෙනකොට ආයෙ රුවන්වැලිසෑය ළඟට යන්න ඕන, පූජාවක් තියන්න ඕන, වන්දනා කරන්න ඕන වගේ සිතුවිලි පහළ වෙලා මේ මේ කය අරගෙන එතනට යන්න පොළඹවන. එතකොට මේ ජවනයන් වඩා බලවත්. එතකොට මේ බලවත් නිසා තමයි ඒවෙන් අනාගතයේ සැප විපාක ඇති කරන්න, කුසල විපාක ඇති කරන්න බලවත් විදිහට සමත් වෙන්නේ. පංචද්වාරය පංචද්වාරයන්ගේ සම්බන්ධයක් නැතිව භවාංග සම්පතියටම අරමුණු යොමු කල්හි එයින් භවාංගයේ සැලී සම්පතිය සිඳී යොමු අරමුණ පිළිබඳ ආවර්ජන චිත්‍රය ඇති වූ පසු ජවනයේ පහළ වේ. දැන් අර චක්කුද්්වාරික, සෝතද්්වාරික, ඝානද්්වාරික, જીවහද්්වාරික, කායද්්වාරික චිත්ත වීති ඇති වෙන විදිහට නෙමෙයි මනෝද්්වාරික චිත්ත වීති ඇති වෙන්නේ. දැන් අර වැදි කිව්වනේ භවංග චලන, භවංග උපච්ඡේදක, ඊට පස්සේ පංචද්්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන ඔහොම ගොඩාක් ගිහිල්ලානේ ජවනයේට යන්නේ. දැන් මනෝද්වාරයේදී එහෙම නෙමෙයි මනෝද්වාරයට අදාළ අරමුණ යොමු වෙනකොටම ඒන් භවංගයේ සැලී භවංග සම්පතිය සිඳී ඒ කියන්නේ භවංග චලන භවංග උපච්ඡේදක ඊට පස්සේ ඒ අරමුණ ආවර්ජනා කරන මනෝද්වාර මනෝද්වාර වජන සිතක් පහළ වෙනවා ඊට පස්සේ කෙලින්ම ජවන්සිත පහළ වෙනවා එතකොට අර චක්කුද්්වාරික සෝතද්්වාරික ගාහනද්්වාරික ජීවහද්්වාරික කායද්්වාරික කියන පංචද්්වාරික චිත්ත වීති ඇති වෙන විදිහට නෙවෙයි මනෝද්්වාරික චිත්ත වීතියදී ඊට වඩා අඩු විදිහට වහාම අරමුණ පිළිබඳ ජවනයේ පහළ වෙනවා එයිද ඒක අර ඉන්ද්‍රිය අවශේෂ ඉන්ද්‍රිය හරහා ඇතුළට ගන්න දෙයකට වඩා කෙලින්ම මනසට යොමු වෙන එක වඩා ප්‍රකටව ඒ ආරම්මණය මනසට ග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන නිසා. සත්‍යයන් විසින් සිදු කරන ක්‍රියා සැටියට සලකන අනේක ප්‍රකාර ක්‍රියා සිදුවන්නේ ඒ ජවන චිත්තයන්ගෙනි. පින් පව් අනුයේද ජවන චිත්තයම. ජවන චිත්තේ කුසල ජවන චිත්තය අකුසල ජවන චිත්තය කුසල අකුසල නොවන ජවන චිත්තය ඇත්තවදරුවේ එතකොට මේ කර්ම කියලා අපි කතා කරන්නේ සම්පූර්ණයෙන් ජවන් සිත් පිළිබඳවයි. ඒ ජවන් සිත් කොටස් තුනකට බෙදෙනවා කුසල් අකුසල් සහ ක්‍රියා එතකොට කුසල් අකුසල් ජනිත වෙන්නේ අරහත්ත්වයෙන් මෙපිට ප්‍රතඥන සහ අවශේෂ ආරයන්ට අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේට පහළ වෙන ජවන්සිත කුසල කුසල තත්ත්වයටපත් වෙන්නේ ඒවා ක්‍රියාසිත හැටියට අනාගත විපාකයක් ඇති නොකරන තත්වයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් අද දවසේ අපි අදහස් කළ කොටසත් අපිට කතා කරන්න පුළුවන් වුණා. අද අපි කතා කළේ මූලික වශයෙන් කතා කළා පසුගිය සතියේ අපිට කතා කරලා තව ඌණ පූර්ණයක් හැටියට එකතු කරන්න තිබුණු මරණාසන්න චිත්ත වීති චුතිසිත ආදී පිළිබඳව එතකොට අද දවසට අපි નિયમિતව තිබුණේ කතා කරන්නේ යවන්සිත පිළිබඳව ඒක පිළිබඳවත් මම හිතනවා යම්කිසි ප්‍රමාණවත් අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. හොඳයි එහෙනම් අපි අද දවසේ දේශනාව මෙපමණකින් නිමා කරමු. දැන් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.